ඒ බෞද්ධයන ගත්තත් අපි ඔක්කොම එකතු කරනවා. ආණ්ඩුවට එන්න කැමති අය, ඇමතිකම් ගන්න කැමති අය, ඒ අය අපි ආණ්ඩුවට එකතු කරනවා. මේක මේ තනියම අරගෙන ගන්න වැඩක් නැහැ. මේ රටේ හැම එක්කෙනාට මේකේ ප්‍රතිඵලය ලැබෙන්න ඕන. සමහර පක්ෂයන් අපිට ආණ්ඩුවට එකතු වෙන්න බෑ. අපි උදව් කරන්න ලෑස්ති. එනම් මුළු පාර්ලිමේන්තුවම අපි ආණ්ඩුවක් කරමු. තනතුරු දැරුවත් නැති උනත් වැඩ කරන්න පුළුවන්. කැමති හැම മന്ത്രിවරයෙක් මේ වැඩ කටයුතු සම්බන්ධ කරගමු. ඒකයි යහපාලන, ඒකයි ජාතික ප්‍රතිපත්ති, ඒකයි ජාතික ආණ්ඩුව. මුළු පාර්ලිමේන්තුවම අපි ජාතික ආණ්ඩුවක් බවට පත් කරගන්න. අනේක කරන්න මෙතෙන් දෙන්නේ වෙන්නේ යම්කිසි වැඩසටහනක් එක්ක මේ ඡන්දය. ප්‍රධාන ප්‍රශ්න පිළිබඳව. ඉතින් ඒ ගැන කතා කරලා ඒකට එකඟ වෙනවන අනුමැතිය දෙන්න ඒක ක්‍රියාත්මක කරන්න. අපි මඟ පෙන්වන්න ඒ විප්‍රය තහවුරු කරන්න ඉදිරියට යන්න.